ගොඩාක් වෙන්නේ. හොඳට හිතලා බලන්න ඕක නෙමෙයිද වෙන්නේ කියලා. ඕකමයි වෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට පැහැදිලි කර එකයි බුදුරන් වහන්සේගේ ධර්මය අහන්න ඉස්සෙල්ලාම සුදුසුකමක් ඇති වෙන්නට ඕනේ. ඒ සුදුසුකම තමයි ප්‍රඥාවන්ත ජීවිතය. ඒ කියන්නේ යමක läග නොගන්නා බව. හිතන ගතිය. නිර්ණයකට නොවන බව. නිගමනයකට නොවන බව. ඉදමේව සත්‍යං කියන කාරණාවකට නොයන බව. විචක්ෂණශීලී ජීවිතය. ඔන්න ඔය කාරණාව තියෙනවා නම් ඔය කාරණාවනේ ඔය කාරණාව Tamanට ආවේනිකව මොනවා හරි දෙයකින් වින්දනයක් ලැබුණා ඔය කාරණාව නැහැ. Tamanට ආවේනික දෙයකින් මොකක් හරි වින්දනයක් ලබන්නේ ඇයි? හරි කියලා. ඒක läගගෙන. මොකක් වෙලාද? ඒක läගගෙන. එතකොට Tamanට ආවේනික දෙයකින් වින්දනයක් නොලබනවා කියන කාරණාවේ එයාගේ හැම වෙලෙම තියෙනවා හොයන ගතිය. එයාගේ හැම වෙලේම මොකද තියෙන්නේ හොයන ගතිය. හොඳට තේරුම් ගන්න. Tamanට ආවේනික මොන හරි වින්දනයක් ලැබරෝ නම් එයාට හිතන ගතිය නෑ. Tamanට ආවේනික වින්දනය නොලබන කෙනාට තියෙන හොයන ගතිය. හැම වෙලෙම හොයන ගතිය. වින්දනය ලබන්න එකක් නෑ. මේකයි මේකයි කියලා ලබන්න එකක් නෑ. එවැනි හොයන ගතිය තියෙන කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් läගගන්න දෙයක් නොයදෙන විදිහ යමක් දෙනකොට මොකද වෙන්නේ? අන්න ඒකට සම්පූර්ණයෙන් හැවීමේ කෘත්‍යය එක්ක අනුගත වෙනවා. ලැබීමේ කෘත්‍ය නෙමෙයි ආකාර පරිවිතක් කියන එකක් එහෙම නෙමෙයි. අද ගොඩාක් පැටලෙන දෙයක් තමයි මේ අපි හිතනවා ඒ ඒ හැවීමේ කෘත්‍ය කියලා කියන්නේ අපට තේරෙන එක කියලා නෑනේ. අපට අපි හිතන අපේ තරකාවචර බවට ගෝචර වෙන එක නෙමෙයි. කිසිම විදිහකින් තරකාවචර බවකට ගෝචර වෙන්නේ නැති ගම්භීර දෙයක් කියනකොට අර හෙවීමේ කෘත්‍ය ඉස්මතු වෙන නිසා අන්න ඒකට අනුගත වෙනවා. අන්න කල්යාණ මිත්‍රට නැමුණා කියන්නේ. අන්න බුදුරන් වහන්සේගේ ධර්මයට අනුගත වුණා කියන්නේ. එතකොට තමන්ගේ පැත්තේ තමන්ට නිර්ණයක් දෙන්න, නිගමනයක් දෙන්න läග ගන්න දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ. මේ සත්‍යයයි කියලා ගන්න දෙයක් ඉස්මතු වෙන්නේ නැහැ. එතකොට දැන් කල්යාණ මිත්‍රයෙක් හම්බ වෙන නැති තාක්කල් ධර්මයක් හම්බ නොවන තාක්කල් එයාගේ ප්‍රඥාවන්ත කෙනාගේ ලක්ෂණය තමයි läගගන්නේ නැතුව නිර්ණයකට යන්නේ නැතුව හොයන ගතිය.